නමුත් වැඩි කලක් ඉන්නේ කල්පයක්ම එන්න බලාපොරොත්තුවක් කරන්න. කල්පයක් තියෙන 1000ක්වත් ඉන්න බලාපොරොත්තුවක් දැනට හිමාලයේ මම අහලා තියෙනවා ඔබ වහන්සේ හම් වෙලා තියෙනවා කියලා. මට හම්බ වුණා කෙනෙක්. එයා නම් පරිචිත විඥානයේ දිනු කරපු කෙනෙක්. මම එයාගේ ගෝලයා මට හම්බ වුණා. පවුහානි බබා කියන එකගේ ගෝලයා එයා ඒ ඇමරිකන් කාර්යකයා කිව්වා මේ එයා ඉන්නේ බද්රිනාත් වල ගල්ගුහාවක හිමාලයේ එයාට එයාගේ ගුරුවරයා කියලා මට පේනවා පින්තූරේ තරුණ රූපය මං කම එයා තරුණේ නෑ එයාට වයස අවුරුදු 2000ක් වෙනවා කිව්වා ඉතින් මං කිව්වා මම නම් විශ්වාස කරන්නේ නැහැ ඒ කියන්නේ වහන්සේ විශ්වාස කළත් නොකළත් ඒක ඔබ වහන්සේගේ වැඩක් මේ තුමාණන්ගේ මම පුහුණු වෙන යෝග මම ඒක විශ්වාස කරනවා කියලා ඒ ඇමරිකන් සුද්දා කිව්ව මායි. එපමණක් නෙමෙයි අත්‍රිකාලදර්ශී අතීතේ බොහොම යට පේනවා. අනාගතයත් පේනවා. වර්තමානයේ ඕන තැනක සිදුවන දෙයක් එයාට ස්වල්ප වෙලාවකින් කියන්න පුළුවන්. එහෙම ශක්තියක් එයාතුල තියෙනවා කියලා. ඉතින් එහෙමයි ඉන්නවා. ලයිවක වලේ පුරුදු කළාම කුණ්ඩරණී යෝගේ පුරුදු කළාම හුඟක් දුර ඒක පුළුවන් කරන්නේ. ඒ කොහොම භයානක ඇතන් දරණී යෝගී පුරුදු කිරීම. ස්නායු සම්බන්ධ. භයානක එන්න හේතුව මොකද? මේ ඒකේ අර චක්‍ර වගේ තියෙනවා. ශරීරෙහි අර නර්ව් සෙන්ටර්ස්. මේ අර කුන්දලිනී ශක්තිය කියන්නේ ජීව ශක්තිය ප්‍රාණ ශක්තිය ඒක තියෙන්නේ මේ නාමතුල මාර්ගයේ ප්‍රතික්‍රිය උදී අන්තිම සර්පේ මේ කොඳුරට පෙලේ කියලා වල කොඳුරට පෙළේ මේක ඉහළට නගිනකොට නිකන් කිජ කෑවෙන වාගේ වෙනවා. ඒක හැමතැනම ඒ ශක්තිය පැතිරෙනකොට ඉහළ සෙන්ටර් එකෙන් සෙන්ටර් එකට ඉහළට යනකොට මෙයාට උහුලා ගන්න බෑ දරා ගන්න බෑ ඒක මේ කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒකට ඉතින් හොඳ ශරීර ශක්තිය තියෙන්නත් ඕනේ, නිරෝගී වෙන්නත් ඕනේ. හොඳ පළපුරුදු ගුරුවරයෙකුගෙන් උපදෙස් ගන්න ඕනේ ඉක්මන් නොවි සෙමින් සෙමින් ටිකෙන් ටික බොහෝම එහෙම හිත අඳින්න ඕන. සමහර ඉක්මන් වෙනවා. එතකොට තමයි කන්ට්‍රෝල් කරන්න බෑ නගින ශක්තිය. එතෙන්දි මොනවා වෙනවද කියන්න බෑ. සමහරුන්ට මේ පැරලිසිස් අංශභාගයද heart attack එක නොඑක වගේ. මම දුටුවා ස්වාමී විපලානන්ද. ඔය කොළඹ විශ්වවිද්‍යාලයේ දෙමළ කතිකාචාර්ය ඇමරිකාවේ කියලා ප්‍රාග්‍යශීල සිටියේ මේ මගේ මිත්‍රයා මේ බොහොම හොඳ කෙනෙක් ස්වාමි පුරාණන්දව යෝගත් පුරුදු කළා බොහොම මම දවසක් ඉන්දියාවදී ගියා ඉන්දියාවේ රාමකෘෂ්ණ ආශ්‍රමයට මැද්රාතේ ගියාම ඔන්න මෙයා බුදියාගෙන ඉන්නවා මම අම්මේට කතා කරා මම කියන මොකද බුදි මට අංශභාගය මම කියන මක් වෙලාද ඇයි යෝග බුදු ඒක තමයි මට වැරදුනා මම කුන්දරිනී යෝග පුරුදු කරන්න ගියා වැඩේ වැරදුනා. දැන් බෑ හදාගන්න. එයා ඒකෙම මැරුණා. බොහොම අමාරු බොහොම භයානක කවෝ. දැන් බුද්ධ ධර්මයේ පෙන්වන විදර්ශනා භාවනාවේදී ඒ වගේ ආපදාවක් එන්නේ නැහැ. කිසිම ඒකේ විපත්තියක් නැහැ. ඒකට ඉතින් බාධාවක් වෙන්නේ නැහැ අර ටිකක් දුර පුරුදු කරලා හරියාගෙන එන්න කිට්ටු වෙනකොට අර ශරීරයෙන් එළියක් වේදෙනවා වගේ විදර්ශනා මේට බාධක වෙන රැවටිලි ටිකක් ඇති වෙනවා. ශරීරයෙන් එළියක් විහිදෙනවා. හිතේ බොහෝම සංසුන්කමක් ඇති වෙනවා. ලෝක ප්‍රීතියක් ඇති වෙනවා. එයා රැවටෙනවා නම් දැන් රහත් වෙලා වෙන්න ඇති කියලා. ඔන්න ඔහොම තත්වයක් කරන මේක ඒකෙන් බේරෙන්න ඕනේ. ඥානය මුල් කරලා ගන්න ඕනේ කියන එක. ඔව් බොහෝම පරීක්ෂාවෙන් බලන්න ඕනේ. මාතල මේ ඇති වෙච්ච එක ඊට මම දැන් බොහොම සන්තෝෂයි ප්‍රීති මම කියන හැඟීම මම දුරු වුණාද කියලා බලන්න දුරු වෙන්නේ නැහැ එහෙනම් වැඩි හරියන්නේ නැහැ එතකොට දිවස කියන එකයි දිව්‍ය ඥානය කියන එකයි අතර එකම එකයි දෙකම එකද ඔව් ඒක පොඩි වෙනසක් තියෙනවා දැන් දෙවියන්ට උප්පත්තියම ඇති වෙනවා දිවස ඈත පේන ගතිය නම දිව්‍ය ඥානයේ යෝග භාවනා බලයෙන් ලබන එක සමහර විට ඒකටත් වැඩිය දීගට දීම කරන්න පුළුවන්. නමුත් ওই දෙකටම එක නමයි පාවිච්චි කරන්නේ. ඊළඟට කියලා තියෙනවා දිව්‍ය ඥානය කියලා.